ඉන් පසුව තිබෙන්නේ සතර සතිපට්ඨානයේද සහ එය ධම්මවිචේ සම්බොධ්‍යංග වගේ සම්බොධ්‍යංග වදන ඇත්ත. ඒ තමයි වැදගත්ම කොටස. හැබැයි වැදගත්ම කොටසට යන්න මෙන්න මේ පදනම හදාගන්න ඕනේ. දැන් මේ එක්තරා පිටු එකකටවත් ගොඩනගා කරලා ඒ තට්ටුවට කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාලා තියෙනවා. හැබැයි මේ ස්ලැබ් එක තාම වේලිලා නැත්නම් අයි වෙලා නැත්නම් ඒක උඩ මොනවත් කරන්න බෑ. කරන්න කිව්වොත් කඩාගෙන යනවා. නිසා මේ මේ මට්ටමේදී මේ ස්ථාවරය දෙයට ශක්තිමත් කරගන්න. ඒ සඳහා වැඩි කාලයක් ගන්න. නැවත නැවත භාවනා කරන්න. එහෙම කාලයක් භාවනා කරනකොට කයක් තිබුණද නැද්ද කියන එකත් නොදැනී යන්න පුළුවන්. වාඩි වෙලාදී හිතනවාද පිටිපස්සට විභාද මේ කිසිවක් නැහැ. ශරීරයේ දැන් කතාවක්වත් කිසි දෙයක් කියන්නේ නැති තැනකට එනවා. නිර්වින්දනයම නෙවෙයි. නිර්වින්දනයක්ම නෙවෙයි. ශරීරයේ දැන් විඳින්න පටන් ගන්නවා. භාවනාවේ රසෙ විඳින්න පටන් ගන්නවා. එයා නිහඬව විඳිනවා. මෙයාටව රස විඳිනවා. ඒ නිසා නිශ්චිත සීමිත කාලයකට එයන් හැඳ වෙනවා. පස්සම් භයං කාය සංඛාරා. එහෙම වෙන්න ඕන වෙන්න. කය ඔය වෙන පැහැදිලි වැටීම් දෙදීම් මේ සියල්ල නොදැනී ගිහිල්ලා ඉරියව්වත් සමහරට නොදැනී ගිහිල්ලා උස්මත් නොදැනී යන්න පුළුවන්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් භාවනාව හරි. දැන් මට හුස්ම දැනෙන්නේ නැහැ. ඒ නිසාම සමහර යෝගීන් අහනවා තාම මට හුස්ම දැනෙනවා. කොහොමද හුස්ම දැනීම නැති කරගන්නේ? හිතවතුනි හුස්ම දැනීම නැති කරගත්තොත් ආනාපාන සතිය භාවනාව එතනින් ඉවරයි. මෙයාට ආනාපාන සති භාවනාව නම් කරන්න බෑ. වෙන මොනවාරි කරන්න පුළුවන් මේ. ආනාපාන සති භාවනාව වඩන්න නම් මුල සිට අගටම හුස්ම දැනෙන්න ඕනේ. හැබැයි දැන් දැනෙන්නේ වෙනස් විදිහකට. දැන් අර ශරීරය ශරීරයේ දැනීම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා කියලා ශරීරයේ දැනීම සිම් වෙලා ගිහිල්ලා කය කියන දේ දැඩිව රළුව ඝනව සම්පූර්ණටත් නොදැනෙන විට හුස්ම කායිකව නොවේ දැනේ. කායික හුස්මක් නොවේ දැන් දැනෙන්නේ. ඒකෙත් දැනෙන්නේ හුස්ම ශාරීරිකව. දැන් කායිකව නෙවෙයි දැන්. කියන්නේ කායිකව හැරි තැනකට නෙවෙයි දැනෙන්නේ. ඉන්ද්‍රියකට නොවේ දැනෙන්නේ. කයේ චලනයක් එක්ක නොවේ හුස්ම දැනෙන්නේ. කය කය කියන සංකල්පය දැන් දිය වෙලා ගිහිල්ලා. ඒ කය කියන සංකල්පයයි දිය වෙලා කය නෙවෙයි කය කියන සංකල්පය කය කියන ප්‍රතිරූපය දැන් නැහැ. එහෙමනම් කායිකව දැනෙන්න බෑ. හැබැයි උස්ම දැනෙනවා. අවුලටත් උස්ම දැනෙනවා. ඒ උස්ම දැනීම තියාගන්න. ඒ අතරින් එපා. එයාට ඇරියොත් ගමන ඉවරයි. ඥාට යන්න බැරි වෙනවා. කය පිළිබඳ දැනීම අතාරින්න උස්ම පිළිබඳ දැනීම වඩාත් තහවුරු කරගන්න. ඒත් මේ දෙක දෙකක් කියන එක ඔන්න මේ හන්දියේදී තේරෙනවා. දැන් පාරවල් දෙකක්. කවුරුටත් ශරීරයත් එක්කම ඉන්නත් පුළුවන්. දැන් තත් කර දැන් තත් කර කර ශරීරයත් එක්ක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් උස්මත් එක්ක ඉදිරියට යන්නත් පුළුවන්. හැබැයි මේ දෙන්න ගමන නැහැ. දැන් මේ දෙන්නම එක්ක එකට ආපු ගමන මෙතනින් ඉවරයි. කෙනෙක් අතාරින්න ඕනේ. බුද්ධිමත් යෝගියා මෙතනදී කය පිළිබඳ දැනීමයි අත්හරින්. හුස්ම පිළිබඳ දැනීම තහවුරු කරගන්න. හුස්ම හොඳට දැනෙනවා ආශ්වාස ප්‍රශ්වාස හැබැයි මේ දැනෙන්නේ නහයටද උඩුතොලටද නහයේ ඇතුළටද එළියටද උදරයටද ඒ කතාවක් නෑ දැන්. එතන ඉවරයි. ඒ තැන පිළිබඳ <clears throat> ඔක්කොම දැන් නැහැ. ඒකම පිළිබඳ ඔක්කො දැන් ඒක ඉවරයි. මේ හරි නිදහස් තැනක් මෙතන. හරිම නිදහස් තැනක්. කොහොම නිදහස් තැනක්. මේ නිදහස් තැනේ හිතට හරි සතුටු. දැන් කය කය තියන් හිටියේ. හිතුව. අපි කොට මේ කය මේ මහ පොළොවට තියෙන්නේ කියලා ඇත්ත මොකක්ද? මේ කය හිත උඩයි කියන්නේ. හිත තමයි කය ඔසවගෙන ඉන්නේ. මේක හිතට මහා බරක්. එහෙම ඕනේ. හැබැයි ඉතින් හිත උපාදාන කරගෙන මේ කය තියන් ඉන්නවා. Tamange උඩ. දැන් විනිත්‍ය. විනිත්‍ය බාම හිතට හරි සතුටු. හිතට සතුටි තව මේ විවිධ හේතු නිසා මෙතෙන්දී මූලික වශයෙන් මේ පස්සම් බයං කාය සංකාර හිත මෙතෙක් කාලයක් හිටියේ කයේ මේ කරුවා විදිහට එයාට තිබ්බා කියන උට විචාරට මෙයා වතුර ටිකක් ගෙනල්ලා දෙන්න ඕනේ මෙයා වතුර නෙමෙයි තේ කිව්වහම ඒකක් හදලා දෙන්න ඕනේ. සීනි මදි කිව්වොත් වැඩියෙන් දාන්න ඕනේ. ලුණු අඩු කිව්වොත් ලුණු වැඩි කරන්න ඕනේ. ඉතින් මේ විදිහට නාන්න ඕනේ. කිව්වොත් නාවන්න ඕනේ. මේ විදිහට හිත හැම විටම හිතට රඟපාඬුණු භූමිකාව තමා කයේ දාසය. කයේ මේ කරුණ. දැන් පළවෙනි කතාවට චිත්ත මෙතනින් එළියට එනවා. තවදුරටත් චිත්ත කයේ දාසයක් මෙහි කරුවෙක් නෙමෙයි. අනේ සතුට යාත්‍ය. කයි පැත්තකින් තිබ්බහම දැනෙන සතුට තියෙනවා. ඒටි පරිසංවේදී ඒ සතුට හොඳට විඳින්න. ආශ්වාසයේදී ප්‍රශ්වාසයේදී බය වෙන්න එපා ඒ සතුටට. ඒටි පරිසංවේදී ඒ සතුට ඒ ප්‍රීතිය හොඳට වෙන්නේ. ආස්වාසිත බලන්න මොන තරම් හිතට සතුටක්ද ප්‍රස්වාසිත බලන්න. සුඛ පරිසංවේදී ඒකත් බලන්න. මේක ශරීරයට සැහැල්ලුවක්. හොඳටම කායිකවත් දැන් අය හොඳටම අර හිත උඩ අසමතුලිතව කොයි වෙලේ වැටෙයිද කියලා මාව වටයිද කියලා ඒ බය නැහැ දැන් ශරීරෙට. ශරීරයත් හොඳට පත්තර වෙලා පොළවේ තියෙනවා. කායිකවත් ශරීරයේ හැම සෛලයකටම ඒ සැහැල්ලුව දැනෙන හිතටත් දැනෙන මේ දෙකම හොඳට විඳින්න පුහුණු වෙන්න උස්මේ උස්සට ඉතින් මේ විදිහට අපි පියවරවල් ගණනාවක් වුණු වෙමි වුණු වෙමි වුණු වෙමි පැමිණියා. ඒ පියවරවල් අතර තීරණාත්මක පියවරක් දෙකක් ගැන මා තවත් පැහැදිලි කරලා මේ පැහැදිලි කිරීම නවත්තන්නම් ඉන්පසු සජීවීව අහන්නත් පුළුවන්. කලින් අහලා තියෙන ප්‍රශ්න තිබෙනවා නම් ඒවට පිළිතුරු දෙන්න පුළුවනි. සාකච්ඡාව දැන් අපි අවසාන පැය ගමු. කය පිළිබඳ බර නොදෙනී ගියාම හිතට ඒ ගැන සතුටයි ඒ ගැන ඒ නිසා ලොකු සැහැල්ලුවක්. හැබැයි මේ සතුටයි සැහැල්ලුවයි එක්ක ටික වෙලාවක් හිතට ඉන්නකොට හිතට දැනෙනවා Tamangeම බර. දැන් අපි මොනවාරි ඔසවගෙන ටික දුරක් යනකොට වෙහෙසයි බරයි ඒ ඔළුවට තියෙන පොට්ටනිය මොනවාරි ඒ දේ දිවින්ති පහම දරකොටේ හරි හරි සැහැල්ලු. හරිම සැහැල්ලුයි. හැබැයි එහෙම කියලා මේ ටික අතහැරලා තව ටිකක් ඇවිදිනකොට තමන්ගේ බර දැනෙනවානේ. තමන්ගේ බර නිසා ඇති වෙන වෙහෙස. අන්න ඒ ඒ තැනට හිත එනවා. දැන් ශරීරේ බර නෑ තමන් හරි සෑහළු. හැබැයි ටික දුරක් යනකොට හිතට තමන්ගේ බර තේරෙන්න පටන් තමන්ගේ කල්පනාවල බර, සිතිවිලි වල බර, බලාපොරොත්තු වල බර මේවා තේරෙන්න පටන් ගන්නවා. මේවා දැනෙන්න පටන් ගන්නවා. චිත්ත සංකාර පරිසංවේදී මේ හිතේ තියෙන අවුල කම්හල තේරෙන්න පටන් ගන්නවා. ඒක ඒ තේරුන්නේ තේරුනේ මේ ශරීරය තමයි ප්‍රශ්නේ. හැබැයි දැන් පළවෙනි වරට හිත හිතටම බරක් කියන කාරණේ තේරෙනවා. හිත හිතටම ප්‍රශ්නයක්. චිත්ත සංකාර පරිසංවේදී. ඒක සංවේදී වෙන. ඒ ප්‍රශ්නෙට සංවේදී වෙන. ඒක ඔළුවට ගන්නවත් අහක බලා ගන්නවත් නොවේ ඒ හිතට හිත හිතටම බරක් වීමට සංවේදී වෙන්නේ දැනීමට සංවේදී ආස්වාසේදී ප්‍රස්වාසේදී ඊළඟට ඒ කියන්නේ හිතට දැන් එක එක ඒවා හොයනවා. එයා හිතනවා මෙච්චර කල් භාවනා කරා මං තාම මෙතන ඉන්නේ. ඒක නැත්තම් මට මේ දේ ලැබිලා තියෙනවා අර දේ ලැබිලා නැහැ නැත්තම් භාවනායෙන් පස්සේ මට අවල් දේ කරන්න තියෙනවා අර ගමනේ යන්න තියෙනවා මේ විදිහට හිත Tamanටම බරක් වෙන හැටි දකින්න ඊළඟ පියවරේදී ඒවත් පැත්තකින් තියන්න ඕනේ මුලින් හිත ශරීරයේ පැත්තකින් තිබ්බා දැන් හිත තමන්වම පැත්තකින් තියෙනවා පස්සම් භයං චිත්ත සංඛාරං අස්සසිස්සාමි තිසික්ඛති අස්සසිස්සාමි තිසික්ඛති අර අනවශ්‍ය මානසික කර්තව්‍යයන් මොනවා හරි හිත පටන් ගන්නවද ඒ මොහොතට නැති වැදගත් නැති අදාළ නැති අත්‍යවශ්‍ය නොවන ඕනෑම කාර්යයකට හිත මුල පුරනවද අත ගහනවද එතනදීම ඒ කාර්යයේට නැවතුම් ටිකක් කියන්න පුරුදු වෙන්න. එතනදී ඒ හුස්මෙදීම ඊළඟ හුස්මටවත් ගෙනියන්න එපා ඒ කල්පනාව ඒ ප්‍රශ්නේ. ඒ හුස්මෙදීම ඒ කල්පනාව අතාරින්න. පස්සම් භයම් චිත්ත සංකාරා දැන් මේ විදිහට අ කොහොම වුණාම පුහුණු වෙන විට අන්න මෙතෙක් වෙලා අපි හිත හිත කියේ හිත කියලා කිව්වේ හිතට නොවේයි හිත කරන වැඩවල හිත කරන ක්‍රියාවලට තමයි අපි හිත හිතනවා දුවනවා කල්පනා කරනවා බලාපොරොත්තු වෙනවා මතක් කරනවා අගය කරනවා රස විඳිනවා විනිශ්චය කරනවා මේ ආදී විවිධ කාර්යයන් වලට තමයි හිත කියන්නේ. දැන් මේ එක එක කාර්යයේ හිත පටන් ගන්නකොටම අපි නැතුම් දෙකක් තියෙනවා. අපි තියන්න ඕනේ. හිතනම් කියන්නේ අපි තියනවා. ඒ හුස්මෙම නවත්තන. ඉතින් මෙහෙම පටන් ගන්න තරම නවත්ත නවත්ත ගියොත් කරන කරන කරන්න කරන්න අසදාන වැඩි. ඒත් ඒක තැනකට එනවා. අර මේ කාර්ය බහුල හිත නැති තැනක්. දැන් කාර්ය භංග නැහැ හිත. කිසිවක් නොකරන කිසිම වැඩකට අත දෙන්නේ නැති තාම පටන් ගත්තේ නැති හිත. අන්න පළවෙනි වතාවට හිත කියන්නේ මොකක්ද කියන එක වැටෙන්නේ එතන. එතෙක් අපි හිත කියලා කියන්නේ හිතට නෙමෙයි හිත කරන දේවල් වලට. ඒවටයි අපි රැවටුනේ මෙන්න හිත. පළවෙනි වතාවට සංසාරේ හිත දර්ශනීය වෙන්නේ මෙතනදී. චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති. චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති. හිත හිතට සංවේදී. දේවල් වලට නෙමෙයි. දේවල් ඉවරයි. දැන් හිත. මොතනෙට හිත දකින්න හිතට හිත දැන් නින්දාරි. ආස්වාසේදී. ප්‍රස්වාසේදී. එසේ හිත හිතට පුළුවන් වුණාම මේ තමන්වත් අතාරින්න. තමන් අතාරිනවා කියන්නේ තමන් මේ මෙච්චර කල් නොකර බෑ මම්ම කරන්න ඕනේ මං නොකළොත් වෙන කවුරුවත් කරන්නේ එහෙම රැවටිලා බොරුවට බදාගත්ත වැඩ හිතටම තේරෙනකොට ලැයකට හරි නොකර හිටියට කිසි ප්‍රශ්නයක් නෑ මැරෙන්නේ නෑ ලෝකේ නවතින්නේ නෑ කණ්ඩ නැති වෙන්නේ මේ හිත හිතටම තේරෙන විට ඒව අතාරින්න. ඒ අතහැරියම තේරියම හිතටම Tamanව බරක් නොවේ. හිතට හිතම බරක් නොවේ. දැන් මුලින් හිතට කය බරක් නොවේ. දැන් හිතට හිතත් බරක් නොවේ. ඒ වෙලාවට හිත විශේෂින්ම සතුටටපත් වෙනවා. විශේෂින්ම සතුටටපත් වෙන්න පුහුණු වෙන්න. ඒක පවක් නෙවෙයි යමි ප්‍රමෝදයන් චිත්තං අත්ථ සිස්සාමි සික්ඛති අභි ප්‍රමෝදයන් චිත්තං අත්ථ සිස්සාමි සික්ඛති දැඩි ලෙස ගැඹුරින්ම ප්‍රමෝදයටපත් වෙන්න පුහුණු වෙන්න. හිත ගැඹුරින්ම ප්‍රමෝදයටපත් කරන්න පුහුණු වෙන්න. ඒ ඒ ඒ දෙන්න දොර ඇරිනවා. ඒ පාරේ යන්න පටන් ගන්නවා. හිතට යන්න දෙන්න. ඒ Taman ගැනම හරි සතුටුයි දැක්කට. බෑයි කියලා හිතපු දේ කරගත්තා. කවදාවත් මේ සිතිවිලි එනේන සිතිවිල්ල ගැන කල්පනා කරන්නේ නැතුව මට ඉන්න පුළුවන් වෙයි. සැලසුම් නොකර ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ නම් පුළුවන්. ඉතිවිලි නමුත් ඒවා ඔස්සේ දුවන් නැතුව ඉන්න පුළුවන්. ඒ ගැන ගැඹුරු ප්‍රමෝදයක්. ගැඹුරුම ගැඹුරු ප්‍රමෝදයක්. ඒ කායික නෙවෙයි 100ට 100ක්ම මානසික. එහෙම හිත හිතම පත් වෙනකොට Tamange ප්‍රමෝදයේ උල්පත බවද මෙතෙක් හිත හැම විටම සතුටේවි කොහෙන් හරි. මුලින් වෙන අයගේ හැබැයි භාවනාවේදී පරිසරයෙන් සතුටේ වාදයක් තිස්සන්තයක් ඥාවි නිස්කලංකයි පරිසරයෙන් සතුට. ඊළඟට හුස්මේ ඊළඟට කායි කය ඊළඟට කය බිමින් තියලා සතුට උනා. දැන් හිතට බාහිර කිසිම දෙයක සතුටක් අවශ්‍ය නැහැ. හිත හිතේම සතුටේ උපත. බවටපත් වෙනකොට මේ විසිරුණු සියලුම දිය බිඳු වැනි සිටිවිලි ඒ උල්පතට හිතට වෙනවා. වටේටම තියෙන හැම ඒ බිඳුවක්ම අර උල්පතට මැද්දට එකතු වෙනවා. සමාගහන් චිත්තං අත්ථ සිස්සාමි සික්ඛති සමාදං චිත්තං පස්ස සිස්සාමි සික්ඛති චිත්ත පළවෙනි වතාවට තමන් සමස්තයක් විබ්බවටපත් වෙනවා කෑලි කෑලි කෑලි වලට කැඩිලා පිට පළවෙනි වතාවට එකමුතු තත්යකටපත් වෙනවා පූර්ණ සාමයේ හිතක් දකිනවා තමන් එක්කම සමාදාන එකතු වුණු හිත, එකමුතු වුණු හිත, සමාදානයටපත් වුණු හිත. අපි අවසාන වශයෙන් පුහුණු කළේ ඊළඟ පියවර එනම් දැන් මෙහෙම ඒ එකතු වුණු හිත එකතු වෙලා එකතු වෙලා තියෙන හිත දිහා බලනවා දැන් අපිට පේන හිත පැහැදිලි හිත එකතු වුණු හිත සමාදානයටපත් වුණු හිත ඒ හිත දිහා බලලා මේ උල්පතේ මොනවද තියෙන්නේ උල්පතට අයිති නැති දේවල් මොනවද වැටිච්ච දේවල් වල කැලි වැටලා තියෙන්න පුළුවන් මේක ඉතින් ගතිය ගලන ගල ගිහිලා උත්පත්ති ජලයේ පානීය කරන්න බැරි තරමට පල් වෙන දැකලා අයින් කරන්න. ඒව දැකලා අයින් කරන්න. විමෝචයන් චිත්තං අස්සසිස්සාමිති සික්ඛති විමෝචයන් චිත්තං අස්සසිස්සාමිති සික්ඛති. ඊට නිදහස් කරගන්න පුහුණු වෙන්න ආස්වාසයේදී ප්‍රස්වාසයේදී මේ උල්පත පිරිසිදුව තියාගන්න. මේ කොහෙන් හරි මේකට වැටෙන්න පුළුවන් කැලිකස්සද. ඒ වැටුනහම හඳුනාගෙන මේක උල්පතට අදාළ නෑ මේක උල්පතේ තිබුණොත් මේ දේවල් උල්පත කිලිටි වෙනවා අපි විතුරු වෙනවා මඩ ගොරුවක් වෙයි ගඳ ගහයි ඊට කලින් ඉවත් කරන්න උල්පත නිදහස් කරගන්න පුහුණු වෙන්න සිත නැමැති උල්පත පිවිතුරුව නිර්මලව ගලාගෙන යන්න ඉඩ දෙන්න ඒට වැටෙන වැටෙන වැටෙන බාහිර උපත් කිලේශය හඳුනාගෙන ඉවත් කිරීම මොන හැඟීම ඇති වුණත් හඳුනාගෙන ඉවත් කරලා ගන්න උල්පතේ ඉවත් කරලා එතකොට හිත නිදහස් උල්පතක් ඒ ගලාගෙන යන්න පුළුවන් විමෝචයන් චිත්තං මේ උල්පත සිත නිදහස් කරගන්න මේ ඊටවතුනි මේ තමයි අපි සම්භාවනාවේ මේ අරුණෝදයට පෙර නොරිදෙන නොරිදවන හිතක් දෙසා කළ සමූහ භාවනා ව්‍යාපෘතියේ ගමනේ ආදුර අපි මෙතෙන් එනකල් වුණු කළා පැමිණියා. තව යන්න ගමනකුත් තේරම ආනාපාන සති සමාධි භාවනාව මෙතනින් ඉවර වෙන්නේ තව පියවරවල් <clears throat> තුනතරක් තිබෙනවා. හැබැයි ඒ කොතෙන්ද යන්න මේ පියවර හොඳටම ස්ථාවර වෙන්න ඕනේ. පැහැදිලි ඇති කියලා හිතනවා. හිතවතුනි මේ අවස්ථාව ඔබටයි ඔබේ අත්දැකීම් කියන්නේ මෙහා ගමන ගැන ඔබට යමක් කියන්න තියෙනවා නම් කියන්න විශේෂයෙන් ආන්න පැහැදිලි කරගන්න යමක් තිබෙනවා නම් ආන්න පැහැදිලි කරගන්න ප්‍රශ්න තියෙනවා නම් ආන්න තෙරුවන් සරණයි ගුරුතුමාණනි මට ගුරුතුමාණන් මේ පැහැදිලි කිරීමේදී මම අද්දුටු දෙයක් මගේ ගැටලුවක් නිරාකරණ ගන්නයි ප්‍රශ්නේ අහන්නේ මම භාවනා කරන අවස්ථාවේදී ඔබතුමාණන්ගේ ප්‍රෝග්‍රෑම්ස් වලදී මම දැක්ක මගේ ඒ නිශ්චල වෙන්නකොට ශරීරය හෙල වෙනවා නමුත් මම ඒක කීප දවසක් මම දැක්ක පස්සේ මම ඒක තවදුරටත් ඒක අධ්‍යයනය කරනකොට මම දැක්කේ මම හිතුවොත් තිරස්තලයක චලනය වෙනවා කියලා ඒක තිරස් තලයක චලනය වෙනවා. මම හිතුවොත් මම සිරස් ඒක සිරස් තලයක චලනය වෙනවා කියලා එහෙමත් අත්දකිනවා. ඉතින් මගේ මට තේරුම් නැහැ මං හිතෙන් මම ගත්ත දෙයක්ද ඇත්තටම ශරීරයේ චලනය වෙනවා නමුත් අර තල දෙක ගැන මම මට ගැටලුවක් මති වුණා වෘතුමාණනි ඒක ගැන අවධානය එහෙම වෙන්නේ කොහොමද ඒක නැත්නම් මගේ මනස්කල්පිත දෙයක්ද එහෙම නැත්නම් ඒක මේ දිගටම සිදුවන දෙයක්ද කියන එකයි මගේ ප්‍රශ්නය බොහොම පිං ගුරුතුමන් ඔබතුමාට දරවසයි. සරණයි. ඒ බොරුවක්ද ඇත්තක්ද හිතට දැනෙන දෙයක්ද නැත්ද මේවා වැඩි හොයන්න අවශ්‍ය නැහැ. මේ දැනීමක් ඒ දැනීම දැනීමක් විදිහට ගන්න. ඇත්තටම ශරීරයේ චලනය වෙනවද නැත්ද ඇත්තටම නම් මොකද කරන්නේ නැත්නම් මොකද කරන්නේ එහෙම හොයන්න අවශ්‍ය නැහැ. මේක දැනෙනවා. හැඟ ලැබෙනවා දැනෙනවා. දැනෙනවා කියලා දැනගන්න. ඊළඟට මුත්මී පරීක්ෂේ ඉදුත් කරන්නේ හොඳයි. මේ චලනය වෙන්නේ අරහත කියලා කිව්වම අරහත. නෑ ඉහළ සිට පහළ කියලා කිව්වොත් ඉහළ සිට පහළ. ඉතින් ඒ විදිහට දැන් හිතේ පාලනයේ යටත් මේ ශරීරේ එයත් හොඳයි දැන්. ශරීරේ පාලනයට යටත් වුණු හිතට වඩා හිතේ පාලනයට යටත් වුණු ශරීරය හොඳයි. ඒකත් දියුණුවේ ලක්ෂණය. ඒකම හිතුවොත් චලනය වෙන්නේ නැහැ කියලා චලනය වෙන්නේ නැහැ. එහෙමත් හිතලා බලන්න. කරහතය ලැබෙන්නේ කිව්වොත් කියලා හිතුවාම කරහත ලැබෙනවද එනවා? අ සිරස්ත්‍රය ලැබෙන්නේ කියලා හිතුවාම සිරස්ත්‍ර හැබැයි එළවෙන්නේ නැහැ කියලා හිතුවොත් එළවෙන්නේ එහෙමයි. එහෙම ඉගෙන වෙන්නේ නැහැ කියලා හෙලෙන්නේ නැතුව තියෙන බවත් අත්දැකලා තියෙනවා වෘතුව. ඔව්. ඉතින් ඒ නිසා මේක ඒ ටික දැනගෙන අත්හැරලා ගන්න කියලා උනත් දැන් යකත් එක්ක යනාට හරි ටිකට හරි කොහොමුණත් ඒක මට අදාළ නැහැ කියලා ඒක ඔය වෙනවනම් උඩාවේ නවුනනවනේ. උඩාවේ නැවතුනොත් නැවතුනාවේ කියලා ඒක පැත්තකින් කියන. තමන් පැත්තකට වෙලා අර ඉතිරි ආනාපාන සති භාවනාව ඉතිරි පියවර වලට එන්නේ. තමයි ගොඩක් ඒ අවවාදයට හෝම් පේජ් එකේ වාස්තරවස් ගන්න ඔබතුමාට දර්ශනය. ඉතින් මේවා දිරවත් කරන්නේ අනිත් ප්‍රශ්න කියනවා. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ අද කරපු ඒ පැහැදිලි කිරීම ගැන මොනවා හරි ගැටලුවක් ආවනම් ඒත් අහන්න. විතරයි සර්. ඔව්. අද මම මේ නැවත අහනවා කියලා සර් විස්තර කරනවා නෙමෙයි. නමුත් ඉතාමත් වැදගත් කාරණයක් මතුණා. පරිමුඛං සති කියන ඒ පැහැදිලි කිරීම නැවතත් පැහැදිලි කරනවා නම් වැදගත්. ඒදී සඳහන් වුණා අත්‍යකීම් හරහා අවබෝධය ලබා ගැනීම වගේ කාරණා. ඉතින් මොකක්ද මේ පරිමුඛං සති සහ අත්දැකීම් හරහා භාවනා යෝගියා ලබන අත්දැකීම කියන කාරණේ පැහැදිලි කරනවා නම් ඔබතුමාට ගොඩාක් පිං. ඔව් නැවත නැවත ඇහුවත් කමක් නැහැ නැවත නැවත පැහැදිලි කරන්න නම් කමක් නැහැ අපි නැවත නැවත උපමන දෙය කරනවා නැවත නැවත තරහ ගන්නවා නැවත නැවත නැවත ලෝක වෙනවා සියල්ල අපිට නැවත නැවත මේ භාවනා ගැන ප්‍රශ්න අහන්නේද හොඳයි නෙමෙයි අනිත් මේ දේවල් වලට වැඩි වෙයි. පරිමුඛන් සතියින් ඔය විදිහට තෝරනවා පැහැදිලි කරනවා පරිමුඛ කියලා මේ මූණ කියන අර්ථය වෙදෙන මූණට ඉදිරියෙන් අවධානය පියාගෙන කුලය ගන්න උත්සාහ කරනවා පරිමුඛ කියලා නාය අරගෙන නායක ඉදිරියෙන් උඩ තියාගෙන නාහය අග උස්ම රැඳීම අවධානය යොමු කිරීම කියන විදිහට තෝරනවා බලමුක සතිය. ඉතින් මේවා එකක්වත් වැරදි නැහැ. මේ ගමනට වඩාත් මුළු ගමනටම දවස් වෙන මාර්ගෝපකරණයක් කියලා පරිමුඛ සතිය ගන්න පුළුවන් නම් තමා මුසැරදී භාවනා ලෝකස්ථානයේදී සතිය එතකොටවට මේ සතිය සිහියට නැතුව හිත එක කර ගැනීම සිතින්නේ නැති කිරීම හිත නැති කිරීම හිත පාලනය කිරීම ඒ කිසිත එකට නොවේ සිහියෙන් සිටීමට සිහියෙන් සිටීම කියන්නේ වර්තමානයේ වෙන දේ දැනගැනීම එතකොට සිහිය වර්තමානයේ ඉදිරියෙන් තියාගන්න පරිමුඛන් සති සිහිය තියාගන්න වර්තමානයේ ඉතිරි. වර්තමානයේ ඉදිරියෙන් ඇඩපතක් වගේ සිහිය තියාගන්න තබා ගත්තොත් වර්තමානයේ වෙනදී වර්තමානයේ පරිමුඛන් සතින් කියන ආවරණය ඉදිරියට ගන්න. එතකොට මේ අපි ඉරියව් ඉස්සරහින් අවධානය තියාගත්තත් කමක් නැහැ. හුස්ම ඉදිරියෙන් තියාගත්තත් කමක් නැහැ. සමත්ත භාවනා භාවනාව ඉදිරියෙන්ම සිහිය තියාගන්න. සිහියට මුල් තැන දෙන්න. සිහියට පෙරටුව යන්න ඉඩ දෙන්න. ඒ වගේ අදහසක් මේකෙන් ගන්න පුළුවන් ගත්තොත් උඟස් දුර යනකල් මේ අදහස උදව් වෙයි අපේ ගමනට. අත්දැකීමෙන් අවබෝධයට. ඒ තමයි භාවනාව අවශ්‍ය වෙන්නේ ඒ නිසානේ. නැත්තම් මේ ඇසීමෙන් අවබෝධයට, කියවීමෙන් අවබෝධයට, ඉඳීමෙන් අවබෝධයට යන්න වෙන ක්‍රම තියෙනවනේ භාවනාව අවශ්‍ය නැහැ. එහාලා අවබෝධ කරගන්නවා නම්, දැකලා අවබෝධ කරගන්නවා නම්, විඳලා අවබෝධ කරගන්නවා නම්, සිතලා අවබෝධ කරගන්න පුළුවන් නම් භාවනාවක් අවශ්‍ය නැහැ. හැබැයි අවබෝධයෙන් අංග සම්පූර්ණ ඒ අවබෝධයන් අපිව ගෙනියන්නේ නැහැ ගමනේ කෙලවර. ඒ නිසා තමයි අත්දැකීම. අත්දැකීම. අත්දැකීම අවබෝධ කරගන්න. අත්දකින්න දේම අවබෝධ කරගන්න. කායිකව අත්දකින්න දේ දිහා බලන්න. මානසිකව අත්දකින්න දේ දිහා බලන්න. ඒ අත්දැකීම් වලට මොකද වෙන්නේ බලන්න. ඒ අත්දැකීම් ඒ විදිහට තියනවාද බලන්න. ඒ විදිහට අත්දැකීම් වල ස්වභාවය අවබෝධ කරගන්න. ඒ වගේම මේ මේ භාවනාවේදී අපි සාමාන්‍ය ධර්මයේ අසා තිබෙන බොහෝ දේ අත්දකින්න ලැබෙනවා. සිහිය අත්දකින්න ලැබෙනවා. සමාධිය අත්දකින්න ලැබෙනවා. ප්‍රඥාව අත්දකින්න ලැබෙනවා. සී බුද්ධිය අත්දකින්න ලැබෙනවා. මේ අපි පොත්වලේ කටපාඩම් කරන් තියෙන වචන ඒ අපි ගෞරව කරන ධර්ම ඉගැන්වීම් කොහොමයක් මේ ගමනේදී අත්දකිච්ච දැක්ක. ඒ ගැන දැනුවත් වෙන්න. ඒ දේශනාවට අනුව නම් සත්‍ය කෝටිපාක්ෂික ධර්ම නැහැ. ආනාපාන සති සමාධි භාවනා ගමනේ අත්දකිච්ච දැක්ක. එකක් දෙකක් නොවේ සත්‍ය කෝටිපාක්ෂික ධර්ම. ඒ නිසායි කියවේ මේ ගමන හරීම පොසත් ගමන. සුඛෝපභෝග ගමන. ඔතන ප්‍රශ්න තියෙනවද? එතනම කාරණාවක් පැහැදිලි කරා ගන්න අවශ්‍යයි. සදම් භාවනා අනපන සති භාවනා කරන්න ප්‍රථම අර සුසුකම් හතරක් ගැන සඳහන් කළානේ. කියන්නේ මට මතක විදිහට ආත්තාපි සම්පජානෝ සතිමා යනවාදී එතකොට මේ ඒ කාරණා ඇත්තෙන්ම අපේ තම භවනා යෝගියෙකුට පටන් ගන්න ප්‍රථම ඒ සුදුසුකම් හතර කරන්න පුළුවන් දේ විදිහට කියන්නේ භාවනාව තුලින්ම නේද කියන්නේ කියලා මට පොඩි කුහුලක් ඇති වුණා. උදාහරණයක් වශයෙන් අපිට අවශ්‍ය දේ මොකද්ද අනවශ්‍ය දේ මොකද්ද එහෙම නැත්නම් මට මේක අවශ්‍යමද? එහෙම නැත්නම් මම කරන දේ ගැන දැනගැනීම යන කාරණා අපි සතිය දිනු කිරීම තුලින්ම නේද ඒ කාරණාත් ඇති වෙන්නේ. ඊට ප්‍රථම මේ කාරණා ගොනු වෙන්න ඕන කියලා අනිවාර්ය අංගයක් විදිහට කියවෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මට ඒක උගල තමයි මතකුනේ. හොඳයි මේ ඔය සාධාරණ තැනක් මේ ප්‍රශ්නයක් කියන තැනක් ගැන තමයි ඔබතුමා ප්‍රශ්නේ අහන්නේ. සැක කළ යුතු තැනක් තමයි සැක කරන්නේ. මුලින්ම ඔය සුසුකක් අතර උපරිමයට තියෙනවා නම් භාවනා කරන්න අවශ්‍යයි. එතන භාවනා කරන්න ඕනේ මේ තණ්හාව ඊ අවශ්‍යතාවයට වෙන් කරගන්න පුළුවන්. අන් එකල තණ්හාව පැත්තකින් තියෙන අවශ්‍යතාවයෙන් කරන්නේ දෙන්න පුළුවන්. අපි කරකී කරන කියන දේවල් ප්‍රඥාව විතරගෙන කරන්න කියන්නේ වන්දනා. කෙරෙන දේවල් පිළිබඳ හොඳ සිහියක් තියෙනවා නම් මොනවා වුණත් ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම් ඉතින් අම්පියම් භාවනාවක් අවශ්‍ය නැහැ. ඒ ඒ පැත්තෙන් බැලුවොත් එහෙම කරන්න පුළුවන් නිසා මේ එහෙම වෙන්නේ නැහැ. භාවනා කළොත් තමයි ඒක තමයි වෙන්නේ කියන්නේ. මෙතන තියෙන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් mutual relationship එක. අන්‍යෝන්‍ය සම්බන්ධයක් මේ සුසුකන් අතරයි මේ යන ගමනයි අනාපාන සති සමාධි භාවනාවයි අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය. එකක් අනිකට උදව් කරනවා. එකක් අනික පෝෂණය හැබැයි පටන් ගන්න නම් මේ සුසුකන් අතර අවම මට්ටමේ හරි තියෙන්න ඕනේ. වෙලාව වෙන් කර ගැනීම ලොකු කැපවන්නේ භාවනාව බොහෝ දෙනෙක්. ඔව් භාවනා කරන්න ඕනේ අත්‍යවශ්‍යයි අපි දන්නවා. හැබැයි වෙලාව. ඒ වෙලාව නැත්තේයි ඕන දෙයි පාදී ඔක්කොම ඉඳදී. ඒ වෙලාව හොයාගන්න අර අවශ්‍ය දේ අත්‍යවශ්‍ය දේ වෙන් කරගන්න බැහැ වෙන් කරගත්තොත් තමයි භාවනා කරන්න වෙලාව හොයාගන්නේ. ඉතින් මේ අවම මට්ටමකින් හරි මේ සුදුසුකම් ටික ඕන වෙනවා තමයි. එහෙම නැත්නම් පළවෙනි දවසේ ඉඳලා දෙවෙනි දවසේ නෑ. අතහැරලා. ඒ අත්හරින්න හේතු වෙන්නේ මේ කාරණා හතරේ අනුපාතය. දැන් මේ හතර ගැන දැනුවත් වීම හොඳයි. මේ හතර කොයි මට්ටමින්ද කියන්නේ? අපි කොතනද ඉන්නේ මේ කාරණා හතරෙන් අපිට ඉන්නේ? අනුව කුමක්ද? මොකද වැඩිපුරම භාවනාවට බාධා ඒ හඳුනා දෙන්නේ එතන සම්පූර්ණ කරගන්න. ඉතින් භාවනා කරන අතරත් මේ කාර්යය කරන්න වෙනවා. මේ මේ කාර්යය සම්පූර්ණ කරගන්න අතර භාවනාවක් කරන්න වෙනවා. මේ ඒ නිසා කියන්නේ මේවා පිටේ පෝෂණයක් කියලා. අන්‍යෝන්‍ය වශයෙන් මේක පෝෂණය කරන්නේ අංශ දෙකක්. නමුත් පටන් ගන්නයි පටන්ගෙන එක දුරක් ඒ භාවනා වටම ගන්න හැදෙන්නවා. ඒක දුරක් යන්නේ මේ සුදුසුකම් අවම මට්ටමින් හරි ඊළඟ එන්නට ඕන. කොළොම් පින්සල් ඒ පැහැදිලි කර ගැනීම ඒ වගේම මේ දේශනය කරපු සමාලෝචනය ගොඩාක් වැදගත් වෙනවා අපි මාස ගණනක් තිස්සේම කරපු භාවනාවක් උණු කරා ගන්න ඉදිරියට යන්න මේක ලොකු අත්දැකීමක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකට ගොඩාක් පිං. ද අවසරයි තව එකක් පණිවිඩයක් කියන්න සර් මගේ යාළුවෝ කීප දෙනෙක් හැමදාම මේකට සම්බන්ධ වෙන කීප දෙනෙක් අද බැරි වෙලා අනේ සර් පුළුවන් ද මේකේ රෙකෝඩින් එකක් දාන්න සර්ගේ වෙබ්සයිට් එකට එතකොට ඒගොල්ලන්ට ඒක ආන්න පුළුවන් මොකද ඇත්තට වැදගත් දෙයක් අපරාධය ඒගොල්ලන්ට අතහැරලා ගියා කියලා මට හරි කනගාටුයි මට ඒක නිසා මම කිව්වේ බොහොම පිං ගුරුතුමාණනි දරුවන් සරණයි ආමේ ඔව් මම අහලා බලන්න බැරි වෙන එකක් නැත්නම් මේක රෙකෝඩ් වෙනවා කියලා හිතනවා මම ඒක දැනගන්නේ නැහැ රෙකෝඩ් වෙනවා නම් මේ තමන්ගේ ඔව් සර් මෙතන ඉන්නවද? ඔව් ඉන්නවා සර් මේ රෙකෝඩ් වෙනවා සර් අපිට දෙන්න පුළුවන් රෙකෝඩින් එක. ආ හොඳයි. ඒ කොහොමද රෙකෝඩින් එක ගන්න පුළුවන් කියන්නේ? සර් දැන් රෙකෝඩ් වෙනවා. එතකොට අපිට වෙබ්සයිට් එකට දාන්න කවෙන් ගය හරහා එහෙම පුළුවන් නේද සර්? ආ එහෙම කරමු. එහෙනම් දවස් කීයක් ඇයි නේද? ආ නැහැ අදම ගන්න නම් පුළුවන්. අදම ගන්න පුළුවන් නේ. ඔව්. ඔකට රෙකෝඩින් එකේ ලින්ක් එකක් හම්බ වෙන්නේ. ආ අපි ක්ලවුඩ් වලින් තමයි සර් රෙකෝඩ් කරන්නේ. ඔව්. ඔව් ඒක දෙන්න පුළුවන් සර්. හොඳයි. සර් මේ ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා chat එකට. ඔව්. අහන්න පුළුවන්ද? ඔව්. මේ මාගේ මවගේ භාවනා අත්දැකීම භාවනාවේ අවකාශය ගැන දැනීමක් ඇති වී තිබෙනවා. එහිදී පෑනක තින්ත වෙන්වෙන වෙන්වෙන් වශයෙන් අවකාශය දැනී තියෙනවා. වාහනයක ඇති තීන්ත සහ තහඩු වෙනස තහඩු අතර අවකාශය පොළව හා පාදයේ තබන අතර අවකාශය වෙන්වෙන් වශයෙන් භාවනාවෙන් පසුවත් අත්දැකීමක් ඇති වී තිබෙනවා. එතනින් ඉදිරියට ගමන යා යුත්තේ කොහොමද සර්? පොඩි පැහැදිලි කිරීමක් ඒ ගැන කරන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කළාට පුදුමයට කොහොමද තියෙන්නේ? ඔය අම්මේ මේ ප්‍රශ්නේ අහපු ඒ අම්මා කවුද? මේ අවකාශයේ භෞතික වශයෙන් ඔය අවකාශයේ මේ අත්දැකී ඒ වාහනේ පිටයි හඩුවයි අතර පාදයයි පොළොවයි අතර ඒ භෞතික අවකාශයේ මේ බෞද්ධ වශයෙන් අවකාශයක් තියෙනවා අපිට ඒක පේන්නේ නැහැ දැන් පේන්න පටන් ගන්නවා. එතනින් එන්න බලන්න මානසික අවකාශය. හිතන සිටීමයි හිතන කෙනයි අතර ඉඩක් තියෙනවා බලන්න. තමනුයි තමන්ගේ සිටීම අතර ඉඩක් තියෙනවා. වර්තමානයේ අතීතයේ අතර තියෙන අවකාශය. වර්තමානයේ අනාගතයේ අතර තියෙන අවකාශය. ඊළඟට ඇනීමක් ආවම මමමද ඇනීම මමමද තරහ මමමද ආශාව මමමද ඊර්ෂ්‍යාව එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවයි වගේ අතර පිටට දුරක් අරතරයක් අවකාශයක් තිබෙනවද බලන්න අන්න ඒ මානසික අවකාශය බලන්න හඳුනා ගන්න අවබෝධ කර ගන්න අන්තදී

උදේ පාන්දර 5ට විතර මගේ ඉඩ ප්‍රමාණය ස්වාමිනික දෙකක් විතර වගේ ශුන්‍යාකාරයක් මම ආරම්භයෙන්ම කයෙන් පරිපූර්ණ හුස්මක් මට දැනෙනවා. ඊට පස්සේ වෙනවා මේ මනසයි හුස්මයි අතර අන්තර්ක්‍රියාවක් මට දැනෙනවා. ඒ අතරතුර කිසි සිතුවිලි ඒමක් අතීත අනාගතේම එහෙම දැනීමක් නෑ. මම එකතම කරන්නේ යනවා. එතකොට මට දැනෙනවා තිරස් චලනේ. ඒ කියන්නේ හුස්ම එනවා, හුස්ම යනවා. ඒ වගේම මනසින් දන්නවා දැන් මේකේ වේගය අඩුයි, ඉතාසියුම් හුස්මක් කාලා ඊළඟ එක සියුම් නෑ, ලළුයි. අනිත් එක ඒකේ ප්‍රමාණය වැඩි අඩුවීමක් නෑ. ඒක ප්‍රත්‍යය කියන එකක් වගේ තමයි විඥාචාරය. ඒ වගේම මට මුලදී නම් විනාඩි දෙක තුනයි කරන්නේ දැන් නම් විනාඩි 30කට වගේ ප්‍රමාණයකට කරන්නේ. යහ හැකි. ඊට පස්සේ මම නවත්තනවා. ඔබ කරන නිසා. අවබෝධයේ අධ්‍යක්ීමෙන් අවබෝධයක් ගන්න එක කියන එකක් මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නද ආචාර්ය. කරත්තක් තියෙනවා නම් පොඩ්ඩක් ඒකත් මට highlight කරලා දෙන්නද ආචාර්යතුමා. මේ නරදක් නැහැ. දැන් ඔය විදිහටනේ අපි කරන්නත් ඕනේ ඉස්සරහට විදිහට තමයි උපමා පුහුණු වෙන්නේ. මේ අර ශූන්‍යාකාරයේ අවම භෞතික වපතරයකින් ශූන්‍යාකාරය හදාගන්න පුළුවන් නම් ඒක තමයි දක්ෂතාවය. උපමා වර්ගමීට දෙක විතර ශූන්‍යාකාරයෙන් ඒක පහම වටිනවා. ශූන්‍යාකාරය කියන එක අන්තිමට තේරෙනවා මේ හිතේ කියන එළියේ නෙමෙයි ශූන්‍යාකාරයේ තියෙන්නේ අපි ඒ අපේ දක්ෂතාවය මත ඕනෑම නගරයක් නැත්නම් උනත් ශූන්‍යාකාරයක් හදාගන්න පුළුවනි. හැබැයි ඒක මුලින් බෑ. මුලින් භෞතික ශූන්‍යාකාරයක් අවශ්‍යයි. චලනය සිදු වෙන්නේ ඉහළට පහළට තමයි වෙන්නේ. ආස්වාසයේදී ඉහළට පහළට, ප්‍රස්වාසයේදී පහළට ඉහළට. අරහත චලනයක් වෙන්නේ නැහැ. ආනාපාන සතියේදී ආස්වාස් වේදිවත් ප්‍රස්වාස් වේදිවත් සිර චලනයක් තමයි සිදු වෙන්නේ. ඒ චලනයක් තමයි වෙලා ඒ චලනය අත්දැකීම සම්පූර්ණ වශයෙන්ම අත්දැකීම තමයි වැදගත් වෙන්නේ. උස්මෙන්ද පටන් ගන්නකොට උස්මෙන්ද විට එවිට ඉවර වෙන විට ඒ සම්පූර්ණ අත්දැකීමම අපි ගන්න ඕනේ. කෑල්ලක් නෙමෙයි. හුස්මත් එන්න පටන් ගත්තාම ආස්වාදයේ කියලා සෑහීමකටපත් වෙන්නේ නැහැ. මුළු හුස්මම අත්දකි. මුළු ආස්වාදයේම අත්දකි. මුළු ප්‍රස්වාසයේම අත්දකි. ඒ අත්දැකීම තමයි මෙතන මේ සිහිය විදියට විස්තර කරන්නේ ආස්වාදයේ අත්දකි. ප්‍රස්වාසයේ අත්දකි. මුළු ආස්වාදයේ ඒකයි. මුළු ප්‍රස්වාසයේ සබ්බකාය පරිසංවේදී එක්කේ කොටස ගැන මම කියවේ නෑ. සබ්බකාය පරිසංවේදී සමස්ත අත්දැකීම කැලක් නෙමෙයි මුළු අත්දැකීමම ලබන්න පුහුණු වෙන්න කියලා. ඒ අත්දැකීමෙන්ම පටන් ගත්තාම ඊළඟට මානසික ධර්මතා අත්දැකීම පුළුවන්. ඒ මානසික ධර්මතා අත්දැකීමෙන් අවබෝධ කරගන්න බැහැ. සීය කියන්නේ මොකක්ද? ඒකාග්‍රතාව කියන්නේ කුමක්ද? යෝන හිත කියන්නේ මොකක්ද? උපේක්ඛා කියන්නේ මේවා වචන නොවේ මේවා අත්දැකීම් බවටපත් වෙනවා. අපි උස්ම අත්දැකීමෙන්ම මේ ගමන යන්න නම නෙවේ අත්දැකීම. ආස්වාදයේ අතහැරලා එන වචනේ අතාරින්න පස්සාන්තය කියන වචනේ අතාරින්න මුල් තැන දෙන්නේ අත්දැකීම. ආ හැබැයි මේ වෙනකන් ආචාර්ය ඉස්මන් මට මේ ඔය ඉලූෂන් ලයිටින් ඒව කිසි දෙයක් නම් දැකලා නැහැ මම. කරන් යන සමහර ඊමන් ලයිට් එකක් කියනවා සමහර ඉලූෂන් එහෙම කිසිම දෙයක් නැහැ මට දැනෙනවා මම ඔෆිස් එකේ එහෙම යනකොට මට හුඟක් මේ හිතලා ගන්න තීරණ මට එනවා කියලා දැනෙනවා. ඒ කියන්නේ හුඟක් වෙලාවල වොයිස් කරන වැඩ මම කියනවා. අනිත් එක කලබලේ හුඟක්ම අඩු. ඒ කියන්නේ කියන්නේ මට නෑ හුඟක් අඩු වෙන තියෙනවා මට දැනෙන හැබැයි ඒ දෙකෙන් නේද වෙන කිසියම් මට සොලියුෂන් එක කිසිම දෙයක් මට දෙන්න වෙන්නේ නැහැ. අචල. ඒක කොහොමද කපටදායක දෙයක් නේ ඉලූෂන්ස් නේද? මායාවන් නැතිවීම ඒකත් නිභාවනා කරන්නේ මේ සමහර අය එහෙම අත්දැකීම් ලැබෙන්න පුළුවන්. ඒක අපිට අපිට නොලැබුණාට ඔබතුමාට මට නොලැබුණාට අපි කියන්නට කියන්න බෑ මේ අත්දැකීම කාටවත්ම වෙන ලැබෙන්න විදිහක් නැහැ කියලා. ජාතික වෙනස් සංස්කෘතියෙන් වෙනස් කියන අතරේ මේ මේ මාතෘකාව ක්‍රමෙත් පුළුවන්. හැබැයි ඒවා ඒ පමණ වැදගත් නෑ. ඔය ආලෝකයක් ගැනීමේ වෙන ආලෝකේ පාට මොකක්ද ඒවා මේ භාවනාවට වැදගත් නෑ. ඒවා නොදැක්කා කියලා භාවනාවේ අනුපාඩුවකුත් ඒ නිසා මේ ජීවන මේ වැදගත් දෙන අර ඔබතුමා ගත්ත නිදර්ශන ටිකක් කියනවනේ. ඒ ඒව හරි වැදගත්. හොඳ තීරණ ගන්න පුළුවන් නිවැරදි තීරණ එතකොට ආනතුරු අවදාන දේවල් කලින්ම දැනගෙන ඒවා අයිතියක් නැතුව ඉන්න පුළුවන්කම. දැන් මේවා තමයි මේ සම්පජන්නේ දියුණුව. ඒ සිහිබුද්ධිය දියුණුව. මේ සිහිබුද්ධිය දියුණු වීම වෙනවන හොඳටම ඇති. ඒ අනිත් මොනම අත්දැකීමක්වත් නොලබන. බොහෝ පින් ආචාර්ය තුමනි නමෝ බුද්ධාය. සර් මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? සතිය ඉදිරියට ගියන එක සම්බන්ධයෙන් අහන්න පුළුවන්. අහන්න පුළුවන්. සර් පැහැදිලි කරන්නේ අපි දැන් භාවනාවට ඉඳගෙන උඩුකය ඔක්කොම මේ මූලික පියවරවල් ටික කරාට පස්සේ අපි සතියේ පිළියට ගේන්න ඕනේ. පිය පියවරෙන් පියවර අපි 100ට මුල් තැන දෙන්න ඕනේ. ළඟට අපි හිත ගේන්න ඕනේ ඉරියව්වේ ඉදිරියට. ඊපස්සේ අපි ඉස්සරහෙන් ඉරියව් දිහා බැලුවොත් කොහොමද පේන්නේ කියලා අපි එතනට අවධානය යොමු කරනවා. මට එතනින් පස්සේ අපි ඊට පස්සේ පැහැදිලි කරා චලනයට අවධානය යොමු කරන්න කියලා. චලනය තීව්‍ර චලනයට අවධානය යොමු කරන්න කියලා. මට ඉතින් එහාට අපි කරන්න ඕනේ හිත ඉස්සරහට කියන්නේ චලනයේ දිහා බලා සිටීම විතරමද සර්? එතනින් එහාට ගමන සුට්ටක් පැහැදිලිමදි වගේ. පොට්ටක් පැහැදිලි කරන්න පුළුවන් දැන් ඉස්සරහට ගෙනල්ලා චලනයේ දිහා විතරක් බලා සිටියාම ඇද්ද? ඒකද වෙන්න ඕනේ සර්. ආ එහෙම තමයි පටන් ගන්න ඕනේ. ඒ පටන් ගැනීම දැන් හිතුවේ ඒක හොඳම ආරම්භ ස්ථානයක් තමයි ඒ දුරගමනක් කියන්නේ එහෙම තැනකින් පටන් ගත්තාම පහසුයි. පටන් ගන්න පොඩි වෙලාවක් යයි ඒ විදිහට. වාඩි වෙන සාගත ඉඳගෙන ඉන්න බෑනේ ওই විදිහට. වාඩි වෙලා ඉඳලා වහදාගෙන යාගෙන ඉපස්සේ තමන් ඉදිරියේ තමන්ව පේන්නේ කොහොමද තමන්ව දැනෙන්නේ කොහොමද තමන්ව ඇහෙන්නේ කොහොමද කියලා අපි බලනවා. ඒක උපකල්පනයක් තියෙනවා. ඉතින් ඒකට ඒ විදිහට බලනකොට ඔන්න අපිට ඇත්තටම කෙනෙක් වාඩි වෙලා ඉන්නවා කියලා අපි වාකිත් වෙලා ඇස්වාගෙන හිටියත් අපිට ඇහෙනවනේ ආ හුස්ම ගන්න පිට කරන හැබැයි හොඳටම අපි නිහඬව අහගදී ඊළඟට අපි හොඳට ඇත්තගෙන බලන්න හිටියොත් තේරෙනවා මේ ශරීරයේ චලනයක් වෙනවා ඒ චලනයක් අපිට පේනවා ඒකට ඇහෙනවා විතරක් නෙමෙයි පේනවා අපි තමයි ළඟට හිටියොත් අපිට අපේ ඇඟේ උනත් වදින්න පුළුවන් ඒක නැත්තම් ගන්න අපිට එතකොට ඇහෙනවා, පේනවා, දැනෙනවා. අන්නේ ඇසීම, පෙනීම, දැනීම තමයි මේ ආනාපාන සති සමාධි භාවනාවේ පදන. ඒක අපිට අපේ විශ්ම ඇහෙන්නේ නැත්නම් අපේ විශ්ම පේන්නේ නැත්නම් අපිට අපේ විශ්ම දැනෙන්නේ නැත්නම් ඊට ආනාපාන සති භාවනාවක් කරන්න බෑ. මේ දැනීම, ඕ ඇසීම, ඕ පෙනීම තමයි හදනවා. ඉතින් මේන් අපිට ඇතිව තියාගන්න පුළුවන්. අපිට පේන්නේ නැහැ අපේ උදරයේ චලනය වෙන්නේ පේන්නේ නැහැ. ඒක දැනෙනවා. ඇතිමයි දැනීමයි දෙක දෙට ස්ථාවර කරගන්න. උදට ඒක දැනෙන්න අරින්න. ඒ දැනීමකට තමයි අපි තීරණය කරන්නේ මේ ආස්වාදය, මේ ප්‍රස්වාදය. උදට ඒ ඒ දැනීම සහ ඇසීම ඊළඟට ඇසීමත් ඕන නම් අතහැරලා දාලා දැනීම විතරක් තියන්න. තියාගෙන මේ දැනීම මතයි අපි අද කතා කළ අනිත් පියවරවල් වලට යන්න. හරිද? පැහැදිලි නේද? පැහැදිලි සර්. සිරුරට. හොඳයි. වන් සර් දැන් අර ආනාපාන සති භාවනාවේදී කියන නාස්තිකාංශයේ ඉවදී ඉක්මතලක් නැතුව අර ඒ දැනීම දැන් ඔය කියපු දැනීම ආශ්වාස ප්‍රශ්වාස දැනීම මුළු ශරීරයම ශරීරයෙන් ඇතිවෙන දැනීමක් විදිහට එහෙම ආශ්වාස ප්‍රශ්වාසයේ දැන අවධානය යොමු කරන්න පුළුවන් නේද? කියන්නේ මුළු ශරීරයෙන්ම එක ස්ථානයක් නැතුව මුල ඉදිරිය බලාගෙන ඉන්නකොට එතන මේ මුළු ශරීරයෙන්ම ඇතිවන දැනීමක් විදියට. අර එක තැන එක තැනකට ලැබෙන දැනීම හඳුනා ගැනීමත් ලේසියි. ඉක්මනට හඳුනා ගන්න පුළුවන් ආසයකට හෝ උපරට හෝ දැනීමට ඒකම එතෙන්ට හිත එකඟ කරන්නත් පහසුයි. ඒ නිසා තමයි බොහෝ දෙනෙකු එහෙම දැනකින් පටන් ගන්නෙ. හැබැයි කොහොම පටන් ගත්තත් ඔබතුමිය ඔය කියපු තැනට එන්න ඕනේ. සබ්බකාය සංවේදී කියන තැනට එන්න ඕනේ. ශරීරයේදම ආස්වාදයේ සංවේදී වෙන්න, ආස්වාදයේ සංවේදී වෙන්න පුළුවන්. ඉතින් ඒ මවා ගැනීමක් නොවේ. ඇත්තම කරදම ශරීරයෙන් හොස්ම ගන්න. ශරීරයේ චේතනාව දෙවටකින් දියුන මේ බලන්න ඕනේ ඉතින් එහෙම එහෙම මුළු ශරීරයේම හුස්ම දැනෙනවා ඒ දැනීම තාවම අර දැන වැදගත් නෑ නාසයේ අගද උඩුතොනද උඩුද නාසයේ අගද ඇතුළත ඒ වැදගත් වෙන්නේ පටන් ගන්න. දැන් කෙනෙකුට උපරිම පටන් ගන්න පුළුවන් නම් වැඩි හොඳයි. ඒ එක තැනක් කතාගෙන ශරීරයේම අවධානය යොදවනවා. ඉන්න විට තේරෙන මොකද ශරීරයේම හුස්ම ගන්නවා. මුළු ශරීරයේම හුස්ම ඒ ඒ දැනීම හරි පළල්. ඒ පළල් දැනීමක් එක්ක මේ ගමන පහසුවෙන් යන්න පුළුවන්. ගොඩක් පහසුවෙන් යන්න පුළුවන්. අනිත් ඒවලවල් ඉතලක උදව්වක්. අර එක තැනක් හොයාගත්තාම ඒ තැනට දැනුම් නැත්නම් ඊට පස්සේ මොකද කරන්නේ කියලා හිතාගන්න. තව දැනගන්නට යමක් තිබෙනවද පැහැදිලි කරගන්න. ප්‍රශ්න නම් ඉදිරිපත් වෙලා නැහැ සර් අය. හොඳයි. ආයි ඕනේ නැහැ. මේ හොඳයි එහෙනම් මේ අපි මේ උත්සාහ කළේ සාමූහිකව මාස ගණනාවක් අත්දැක බැලගෙන පැමිණි ගමනේ ඇයි අපි මෙහෙම ගමනක් ආවේ ආහන්දී මේක ඇවිල්ලා ගන්න ඒවම ඇන්නේ අදලි කෙලින්නාගේ කියලා ඒ තැන්වලදී කියන්නේ අවස්ථාවක් ලැබුණේ නැහැ මේ භාවනාවේදී. ඉතින් දැන් ඒ ගැන සමානුකූලව විග්‍රහයක් කෙරුණානේ ඒ නිසා මේ යන ගමන වඩා පැහැදිලි වෙන්න ඇති ඇයි අපි එහෙම භාවනා කරන්නේ කියන කාරණා. ඒ අවබෝධය වැදගත්. ඒ ඒ ලබන කාර්ය පිළිබඳ ඒ ලබන දැනීම මේ කාර්යය තනියම යන්න හරිය ප්‍රයෝජනවත් වෙනවා. ඒ තනියම යන එක තමයි වටින්නේ. අපි අපිට උපදෙස් ලැබෙන කොට වටිනවා ඒ ප්‍රතිස්ථාන භාවනා කිරීම. එයින් අපි අපිම අපි මාර්ගෝපදේශකයන් වෙන්න පුළුවන් නම් මොකද මේ තාක්ෂණයේ කොපමණ කල් ගියේද මේ තාක්ෂණයේ කුඩිය කොපමණ කල් ගියේද මේවා කියන්නේ කල්යාණ මිත්‍රෝ කොපමණ කල් ගියේද කියන දෙයක් මා නිශ්චිතයි එක මොහොතක මේ සියල්ල නවතින වෙනවා. දැන් අපේ ගමන ඉවර වෙලා නැත්නම් ජීවිතේ එක අපිට හරියම යන්න අවශ්‍ය අංග සම්පූර්ණ සිසියම් පොතක් තමයි ඉතවතුනේ. මේ අද දවසේ දෙන්න උත්සාහ කළේ ඒ උත්සාහය පුළුවන් මට්ටමින් කළා. ඒ කිසියම් දුරට දුරකට සම්පූර්ණ මාර්ග සිතියමක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මේ ගමන අපි එකට තනිතනේවත් එකී උපරිම දුරක් යන්න අදිස්ථාන කරගනිමු. ඒ අදිස්ථානයත් එක්ක මේ වැඩසටහන මේකේ වීමක් කළාම මේ වර කාගේ වලටද පටවන්න ඕන කියලා මා කල්පනා කරන්නේ පාන්දර හැරලා මේ සූ තාක්ෂණයක් හොයාගෙන ඒ උපකරණත් හොයාගෙන කාටද මේ බර ගන්න පුළුවන් කියලා. මට එක්පාරටම ඔළුවට ආවේ සමන්ති මහත්මිය මායිතුමියගෙන් ඇහුවා මේ කපයිම කෙනෙක්. කොහොම සතුටින් කැමතියි උදව්වක් ඒ කාලේ. ඒ කියන්නේ සුසමේ මේ ප්‍රශ්නේ පටන් ගත්ත කාලේ මම ඉරවිලා ඉන්න කාලේ ඉන්න දෙයක් අපිට කරන්න පුළුවන් නම් මොන තරම් දෙයක් හරි උත්සාහ ඒ උදාලා දෙන්නත් එක්ක එකතු වෙලා සම්භාවනා පටන් ගන්නවා. ඒ තිබුණු කුංචි දුරකථනයේ ඒ කුංචි තාක්ෂණික පහසුකමත් එක්ක මම අදත් ඒ පහසුකම තමයි කිසිත් වැඩි නැහැ. ඒ ඔබතුමියයි ඔබතුමීගේ දරුවන් දෙදෙනායි මේ සියල්ලටම එකට අවසරය දෙන සාන්තිශයයි මාත්මයයි දීප වාස්නාවන්තයි දස්කාට නැත අපිට වාසනාවක් ඔබතුමියයි ඔබතුමියගේ පවුල යන දෙනාමයි මේ සම්භාවනා පවුලට වාසනාවක් ඒ ගැන ඉන්දියානු නම් ඉන්දියානු ඉවර කරන්න බෑ මොකද ඒ සම්බන්ධම ප්‍රයෝජනය මේ වැඩසටහන් මාලාවෙන්දී මාන්දද ගත්ත විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා විශාලවලක් ඉන්නවා ඒකම මේ වැඩසටහන සංවිධානය කිරීමේ වගකීම කාටද බාර දෙන්නේ කියලා භාවනාවට ඇත්තටම කැපකිරීමක් කියන ඒ වෙනුවෙන් තනියම පාන්දර නැතිලා ලොකු පරිශ්‍රමයක් දරන කල්යාණ මිත්‍රයෙක් වහගන්න අවශ්‍යතාව. ඒ මා දෙවරක් කියන්නේ ආනන්දේ සරත්ගාමිනී මහත්මයාගේ විවාහ. ඒ ප්‍රමාද ඒ වගේම කොහොම සතුටින් හැබැයි මේක ටිකක් බරක් වගේ දැනෙන්න ඇති ඒ වුණත් සතුටින් බාර අරගෙන ඒ සියලු සම්බන්ධතා හදාගෙන ඒ ඉලි එක කරලා සම්බන්ධ වෙන්න කැමති අය මේ සම්බන්ධතා ලබා දීලා මේ වැඩසටහන ආරම්භ වීමයි ඔබතුමාට මම පෞලියක් දෙනා තමයි බොහොම පිං සරත් ගාමිණී මාත්‍යානිනී ඉතවතුනි මේ වැඩසටහන් මාලාව පුරාම අපත් සමග එකට මේ ගමනේ යන්න පාරක දැස්ස මේ පාරක දැස්ස ඔබ සෑම දිනම අපට වාසනාවක් ආලෝකයක් සුපු ශක්තියක් නිලබති අපි හඳුනන්නේ නැති වැඩි පෞද්ගලිකව මා වඳුනන්නේ නැති වැඩි මා ඔබ වඳුනන්නේ පෞද්ගලිකව දැන හඳුනාගත්තාට වඩා මේ ආධ්‍යාත්මික හඳුනා ගැනීම ආධ්‍යාත්මික එකමුතුව සම්බන්ධය ශක්තිමත් ඊට වඩා බලවත් මට බොහෝ විට හිතෙන දෙයක් මට ඔප්පු කරන්න බෑ අද හිතෙනවා දැනෙනවා ඇඟෙනවා මෙහෙම අපි එකට ඊට කලින් භාවනා කරන්නේ අපිට අමතකව ගිය දෙයක්. එහි නිමා නොකල කොටස නිමා කරන්නයි නැවත අපි මෙසේ ඒ ලස්සන උරුමයක් එක්ක අපි අද මේ පරිසතහනේ සම්කරණයෝ සම්භාවනා ලබන සතියේ සිට සඳුදා දවසේ මෛත්‍රී භාවනාව ඒ දේවලුවේ ඒ ඇය මෛත්‍රී භාවනාවේ මෛත්‍රී භාවනාවේ ඒ විශ්වීය ආදරේ පිටඳව සම්බත දවසේ උඹ ලබනවා. ළමට අකාලෝවාද බදා ගන්න. ඉතා ආනාපාන සති භාවනාවේ ඉදිරි පියවර වලදී සිකුරාද නැවත මෛත්‍රී භාවනාව ආධ්‍යාත්මික සුවපත් කිරීම සඳහා කායික මානසික තමන්ගේ සුවපත් භාවය අනුන්ගේ සුවපත් භාවය සඳහා මෛත්‍රී භාවනාව ඊළඟට දැන තුරාද ආවර්ජන භාවනාව මේ දින පහේ ක්‍රියාගමන පිළිබඳ ආවර්ජනාත්මක ප්‍රතිවික්ෂා භාවනාව මේ විදිහට මේ පෙබරවාරි මාසයේ සිට සම්භාවනා එළගෙන එළගෙනන්නේ ඒ ආකාරය. ඒ මතක් කිරීමත් එක්ක හිතවතුනේ අපි සමුගනිමු සෑම දිනකටම සිතක්ම වේවා ශාන්තියක්ම වේවා සැනසෙල්ලක්ම වේවා සතුටුයි මතක් කිරීමක් කරන්න අවසරයි මේ හැම දිනකටම රෙකෝඩින්ග්ස් ගන්න මේ අපිට නම්බර් එකක් සඳහන් කරන්න පුළුවන් මම ඒක හැමෝටම ඇහෙන්න කියන්නද ඒකට WhatsApp පණිවිඩයක් යවුවොත් අපිට ඒ නම්බරේට රෙකෝඩින්ග්ස් යවන්න පුළුවන්. බිඳුවයි හතයි හයයි එකසිය එකයි හැත්ත හයයි විසි හත chat එකේ දාලා තියෙනවා නැවත මම කියන්නම් 0.76යි 101යි 76යි 27 පෙරවන් සරණයි සර් දෙවොන් සරණයි. දෙවොන් සරණයි. දෙවොන් සරණයි වෘතුමනි. දෙවොන් සරණයි වෘතුමනි ඇතුළු සියලුම සංවිධායක ධර්මකාමී හිතවතුන්ට සියලු දෙනාටම දීර්ඝාෂ වේවා. Everyone Saranai Acharya Tumani, uh, Miss uh, Samantha and uh, Sarak Gamini Mahatyana, Everyone Saranai. Everyone Saranai, sir. බොහොම පින් කාර්ය මණ්ඩලයට කොහොමද සර්වන් සරණයි සර් සර්වන් සරණයි සර් අතන සේලම දෙනාට සර්වන් සරණයි හැම දිනාටම සර්වන් සරණයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගුරුතුමාණනි. දෙවදනාටම දීර්ඝාෂ වේවා. සරණයි. තෙරුවන් සරණයි ගුරුතුමනි. සියලු දෙනාටම දීර්ඝායුෂ වේවා සියලු කලාකෘති වේවා සාදු සාදු එහෙම වේවා එවන් කර්මෙන් ගුරුතුමනි තියෙන හොඳේ